සද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද මේ ධර්ම දේශනාව සඳහා මාත්‍රිකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ සඳහන් වන දේවදහ සූත්‍රය. ඇත්තටම ඉතාම වටිනා දේශනාවක්. එක ස්වාමීන් වහන්සේලා පිරිසක් දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා කියා සිටිය ස්වාමීනි අපි මහානදම් පුරන්ඩ ප්‍රතිපත්ති පුරන්ඩ ටිකක් ඈත ප්‍රදේශයකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. බටහිර ප්‍රදේශයටයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේකට අවසර දීලා ඇහුවා මේ යන ගමන පිළිබඳව සාරිපුත්‍රයන් වහන්සේට මතක් කළාද කියලා. අනේ ස්වාමීනි අපිට සාරිපුත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේට නම් මතක් කරන්න බැරි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්‍ර කියලා කියන්නේ සබ්දත්මචාරින් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ. ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේට මේ කතාව කියලා යන්නේ. පිනතුන් අහලා තියෙනවනේ ධර්මයේ සඳහන් වෙන්නේ ජනෙන්ති සාරිපුත්තු. සාරිපුත්ත කියලා කියන්නේ හරියට දරුවන් බිහි කරන අම්මා කෙනෙක් වගේ. මුගලන් මහරහතන් වහන්සේ කිරි අම්මා කෙනෙක් වගේ. දැන් සරියුත් මහරහතන් වහන්සේ තමයි සෝතාපට්ටි ඵලයට ප්‍රසූත කරන්නේ. ඉතුරු ඉතුරු මාර්ගඵල වලට පමුණවන්නේ බොහෝසෙන් මොගලන් මහරහතන් වහන්සේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්‍රයන්ට කියලා මේ ගමන යන්නේ. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කිව්වා සාරිපුත්‍රයන් වහන්සේ අපි බටහිර ප්‍රදේශයට යන්න බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති පුරාණ. මේ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වදාලා බොහොම හොඳයි ඔබ වහන්සේලා ඒ ප්‍රදේශවලට ගිහාම වෙනත් ප්‍රදේශවලට වෙනම රටවල් වලට ගිහාම ඒ රටවල් වල ඒ ප්‍රදේශවල ඉන්න බොහෝම නුවණ තියන අය නුවණ තියන අය ඔබ වහන්සේලාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රදේශවල ශ්‍රමණ පඬිතුයෝ ඉන්නවා. ගෘහපති පඬිතුයෝ ඉන්නවා. ඒ කියන්නේ ජීවිත ගත කරන මහ පඬිතයෝ ඉන්නවා. ඊළඟට බ්‍රහ්මණ පඬිතුයෝ ඉන්නවා. කප්පිය පඬිතුයෝ ඉන්නවා. මේගොල්ලෝ අහන්න පුළුවන් ඔබ වහන්සේලාගේ සාත්‍රුන් වහන්සේගේ වාදේ මොකද්ද කියලා. වාදේ කියලා කියන්නේ පිළිතුලින් ධර්මය මොකද්ද කියන එක තමයි. දැන් අද වුණත් අහනවනේ වහන්සේලාගේ සාත්‍රුවරයාගේ ධර්මය මොකද්ද? දැන් ඒ වගේ ප්‍රත්‍යන්ත දේශයකට ගියාම එහෙම පිට ඉන්න වෙනම නුවණ තියන අය එහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම ප්‍රශ්න ඇහුවොත් ඔබ වහන්සේලා ඉගෙනගෙන තියනවාද ඒවට උත්තර දෙන්න. ධර්ම විදේ පුහුණු වෙලා තියනවාද? මේ විසුන් වහන්සේලා මේ වෙලාවේ කියනවා අනේ සාරිපුත්‍රයන් වහන්සේ ඔකට උත්තර දෙනවා නම් අපි වෙන වෙලාවක හරියෙන්නම් අපි එච්චර පුහුණු වෙලා නැහැ කිව්වා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වදාලා ඔබ වහන්සේලා දෙන උත්තර අනුව තමයි අපේ සාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා ලෝකේ දැනගන්නේ. එහෙමනම් අද කාලේ වුණත් ධර්ම ප්‍රචාරය යන ස්වාමීන් වහන්සේලා ගිහි කෙනෙක් වුණත් මේ සූත්‍ර දේශනාව හොඳට මතක තියාගන්නවා නම් හරි වටිනවා. ඉතින් ඒ වෙලාවේ සරියොත් මහරහතන් වහන්සේ වදාලා එහෙම ශ්‍රමණ පඬිතුයෝ, ගෘහපති පඬිතුයෝ, නොයෙක් පඬිතුයෝ ඔබ වහන්සේලාගේ සාත්‍රුන් වහන්සේගේ ධර්මය මොකද්ද කියලා ඇහුවොත් කියන්න කිව්වා. මොකද්ද ඔයත්න්ට හිතෙන්නේ? සාත්‍රුන් වහන්සේගේ ධර්මය කියලා කිව්වොත් මොන වගේ උත්තරයක් දුන්නොත් හරියන්නේ? දැන් අපිට කියන්න පුළුවන් පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය ඒවා හරි. නමුත් සරියොත් මහරහතන් වහන්සේ මේ ඔක්කොම කෙටි කරලා බුදුම උත්තරයක් දුන්නා. උන්වහන්සේ වදාලා එහෙම ඇහුවොත් මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න කිව්වා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපට උගන්වන්නේ චන්ද රාගය නැතිකරන්න කියලා කියන්න කිව්වා. පින්නතුනේ චන්ද රාගය කියලා කියන්නේ මොකද්ද? ඡන්ද රාගය කියලා කියන්නේ කැමැත්තෙන් ඇලිලා ඉඳීම. දැන් බලන්න අපි හැමෝටම මේ සසරෙන් ගැලවෙන්න බැරි ඇයි? අපි කැමැත්තෙන් ඇලිලා ඉන්නේ. දැන් අපි හිතමු අපි කනුවක කවුරු හරි බඳිනවා. දැන් අපි අකමැත්තෙන් අපිව බඳින්නේ. එහෙම වුණොත් අපිට අවස්ථාවක් ආවොත් කොහොම හරි ගලවගෙන යනවා. හැබැයි අපි කැමැත්තෙන්ම අපේ කැමැත්තෙන්ම බැන්දොත් අපි ඔක ගලව ගන්න මහන්සි ගන්නවා නෑ අන්න ඒකට තමයි චන්දරාගය කියන්නේ කැමැත්තෙන් අපි බැඳිලා මේ ලෝකේ අපි හැම කෙනෙක්ම මේ සසර ගමන් කරන අපි හැමෝම කැමැත්තෙන් බැඳිලා ඒ වෙලාවේ සරියොත් මහරහතන් වහන්සේ කියනවා එහෙනම් ශාස්ත්‍රන් වහන්සේගේ ධර්මය මොකද්ද කියලා ඇහුවොත් උත්තර දෙන්නේ කොහොම මොකද්ද? කැමැත්ත නැති කරන්න කියන එක තමයි උන්වහන්සේ උගන්වන්නේ. ඒතර සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා ඔය උත්තරේ අහලා ඒ අය සෑහීමකට නම්පත් වෙන්නේ නැහැ කිව්වා. හා ඇත්තද කියලා නිකන් ඉන්නේ නැහැ කිව්වා. ආය ප්‍රශ්නයක් අහන්න පුළුවන් කිව්වා. මොකට තියෙන කැමැත්තද නැති කරන්න කියලා කියනවා. දැන් මේ ඇත්තන්ට උනත් අපි කිව්වොත් එහෙම කැමැත්ත නැති කරන්න කියලා මේ ඇත්තන්ට ඔළුවට එනවනේ මොකටද තියෙන කැමැත්ත නැති කරන්න කියලා නේද? අන්න. එහෙම ඇහුවොත් උත්තර දෙන්න කිව්වා රූපේට තියෙන කැමැත්ත රූප උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැති කරන්න කියලා උගන්වන්නේ. වේදනා උපාදානස්කන්ධයේ තියෙන කැමැත්ත නැතිකරන්න කියලා උගන්වන්නේ. සංඥා උපාදානස්කන්ධයේ තියෙන කැමැත්ත නැතිකරන්න කියලා උගන්වන්නේ. සංස්කාර උපාදානස්කන්ධයේ තියෙන කැමැත්ත නැතිකරන්න කියලා උගන්වන්නේ. විඥාන උපාදානස්කන්ධයේ තියෙන කැමැත්ත නැතිකරන්න කියලා උගන්වන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැති කරන්න කියලා උගන්වන්නේ. එතකොට පිළිතුර පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙමනම් පින්නතුනේ පංච උපාදානස්කන්ධය කියන්නේ දුක. දුකට තියෙන කැමැත්තයි නැති කරන්න කියන්නේ. දැන් අපි දුකට කැමතිද? දුකට කැමතිද? දුකට කැමති දන්නේ නැහැ පංච උපාදානස්කන්ධේ දුකක්ද කියලා නේද? ඒ නිසා කැමති. දැන් කෙලින්ම මේක දුකක් කියලා දැනෙනවා නම් මේකට කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ. එතකොට බලන්න මේ දුකයි අපි කැමැත්තෙන් අල්ලගෙන ඉන්නේ. එතකොට මේ රූප උපාදානස්කන්ධය. රූපය කියන්නේ මොකද්ද? දැන් මේවා අපි හොඳට දන්න දේවල්. රුප්පතිතිකෝ භික්ඛවේ තස්මා රූපංති උච්චති. රූපය කියලා කියන්නේ පින්නතුනි සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක් ඒ වගේම රුප්පනාර්ථයෙන් ඒ කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන නිසා තමයි මේකට රූපය කියන්නේ. ඒක රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක්. මොන වගේද කැඩිලා බිඳිලා යන්නේ? සීතලෙන් කැඩෙනවා නේද? උණුසුමෙන් කැඩිලා බිඳිලා යනවා. බඩගින්න පිපාසයෙන් කැඩිලා බිඳිලා යනවා. මෙන්න මේක තමයි රූපය. අතර එහෙමනම් මේ කැඩිලා බිඳලා යන එක සම්පූර්ණයෙන්ම දුකක්. නම් ඇයි මේකට ඇලෙන්නේ? පින්නතුනි මෙතන තියෙන පොඩි ආස්වාදයක්. රූපේ ආස්වාදයක් තියෙනවා. අන්නේ ආස්වාදයටයි අපි අහුවෙන්නේ. දැන් බලන්න රූපයේ තියෙන ආස්වාදේ මොකද්ද? මොකද්ද රූපයේ තියෙන ආස්වාදේ? දැන් අපි ලොකුවට හිතන්නේ නැතුව දැන් අපේ මේ ශරීරය ගැන හිතන්න. මේකේ තියෙන ආස්වාදය මොකක්ද? ආස්වාදය තමයි ඉතින් අවුරුදු 15 ඉඳලා 25 30 දක්වා වගේ අපේ මුහුණ ලස්සනයි, ඇඳුම් පිළිවෙලයි, ප්‍රියකරුයි, කවුරුත් කැමති. ඕක තමයි ආස්වාදේ. හරියට විදුලි කොටනවා වගේ චූටි දෙයක් තමයි ආස්වාදයට තියෙන්නේ. ආදීනව පැත්ත ආදීනව පැත්ත ගත්තොත් පින්නතුනි කෙලවරක් නැහැ නේද දැන් බලන්න ওই ලක්ෂණ රූපේම කෙසි දෙන්න ගන්නවා ඔන්න ආදීනව ওই ලක්ෂණ රූපේම හැම රැලියට එන්න ගන්නවා ඔන්න ආදීනව ওই ලක්ෂණ රූපේටම ඔන්න ඊට පස්සේ බෙහෙත් අහුරක් බොන්න වෙනවා ඔන්න ආදීනව ওই ලස්සන රූපේටම ධනිස් සමාරුව හැදෙනවා. ඔන්න රූපේ ආදීනව. ඊළඟට පින්නතුනේ දන්නේම නැතුව හැරමිටකට යන්න වෙනවා. ඔන්න රූපේ ආදීනව. ඊළඟට තින් ඇඳටම වැටෙනවා. අන්තිමට තින් මැරිලා යනවා. මෙන්න රූපේ ආදීනව. ඉතින් මේවට පින්නතුනේ මහා කාලයක් යන්නේ නැහැ. මේවට ලොකු කාලයක් යන්නේ නැහැ මේ ආදීනව දකින්න. හැබැයි පුහුදුන් අපේ ස්වභාවය තමයි ආස්වාදය තමයි දකින්නේ. ආදීනවේ දකින්නේ නැහැ. දැන් බලන්න අපිට ආදීනව දකිනවා නම් අපේ ශරීරයෙන්ම දැන් මේ අම්මලා නේද මේ පියවරු මේ අපේ හැම කෙනාගේම ආදීනව කොච්චර තියෙනවද? ආදීනවේ දකින්න නැතුව අපිට මේ චන්දරාගේ නැතිකරන්න බෑ. එහෙනම් ආදීනවේ දකින්න ඕන. හැබැයි මොහොදුන් මනසේ ස්වභාවය තමයි ආස්වාදේම තමයි හොයන්නේ. ආස්වාදේමයි අපි හොයන්නේ. දැන් බලන්න සාමාන්‍ය වයසක කෙනෙක් දැක්කත් වයසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දැක්කහම අපිට හිතෙන්නේ මොකද්ද දැන් හොඳට ටිකක් වයසක මිනිස්සු ඉන්නවා දුවලා පැනලා ඇවිදලා හොඳ පින්නයි ඉන්නවනේ ඒ අය දැක්කහම අපේ ගොඩාක් අය කියන්නේ මොකක්ද? මේගොල්ලෝ දැන් එහෙමනම් තරුණ කාලේ කොහොම ඉඳද්ද කියලා බලන්න අර S දෙකට ආදීනවේ පෙනිපෙනි ආස්වාදයේ ඕන නම් අතීතයට හරි ගිහිල්ලා අපි ආස්වාද ගන්නවා නේද? අපි එහෙම කියනෝනේ නේද? දැන් අවුරුදු 25ක 30ක ගහනවා මේ පිරිමි ළමේ ඔය කෙලි දොලින් නටනතා ඉන්නකොට අපිට නිකන්වත් හිතෙනවද අනේ තව අවුරුදු 20කින් 30කින් මේ ආත්තිලාන සියලාන කියලා හිතෙනවද? එහෙම හිතෙන්නේ නැහැ. ඒ මොකද ආදීනම පැත්ත අපට පේන්නේ අපට පේන්නේම ආස්වාද පැත්ත. එහෙමනම් මෙන්න මේ රූපේට තියෙන කැමැත්තයි නැති කරන්න කියලා කිව්වේ. ඊළඟට වේදනාව. වේදනාව කියලා කියන්නේ වේදිතීතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උත්පති වේදනාව කියලා කියන්නේ විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් නේද වේදනාව කියලා කියන්නේ විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් මොනවද විඳින්නේ අපි සැප විඳිනවා දුක් විඳිනවා මධ්‍යස්ථ වේදනා විඳිනවා බලන්න පින්නතුනි මේ වේදනාව කියලා කියන්නේ නිකන් දිය බුබුලක් වගේ නෙවෙයි ඇති වෙනවා නැති වෙනවා දැන් මෙතන ඉන්නයි කොච්චර සැප වේදනා විඳලා තියෙනවද නේද ඒ සියල්ලම ඉවරයි දැන් මෙතන ඉන්නයි කොච්චර දුක් වේදනා විඳලා තියෙනවද ඒවත් ඉවරයි එතකොට බලන්න වේදනාව කියලා කියන්නේ මෙහෙම වහවහාම නැති වෙලා යන දෙයක්. එහෙමනම් මේ වේදනාවට තියෙන චන්දරාගය නැති කරන්න කියනවා. දැන් බලන්න කොච්චර කැමතිද අපි මේ විඳ විඳින්න නේද? විඳින්න තමයි මිනිස්සු කියන්නේ ජීවිතයේ තියෙන විඳවන්න නෙවෙයි විඳින්න කියලා. ඒ කියන්නේ විඳින්න ඒ තරම් කැමතියි. නමුත් මේක පින්නතුන් වෙනස් වෙලා යන දෙයක්. ඊළඟට සංඥාව සංජානාති පිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති සංඥාවය කියලා කියන්නේ හඳුනා ගන්නවා කියන අර්ථයෙන්නේ මොනවද අපි හඳුනාගන්නේ නිල් පාට නිල් පාට කියලා හඳුනා ගන්නවා රතු පාට රතු පාට කියලා හඳුනා ගන්නවා උසයි නම් උසයි මිටි නම් මිටි ඔය විදිහට පින්නතුනේ හඳුනා ගන්නවට තමයි සංඥාව කියලා කියන්නේ ඒක අපි හඳුන ගන්න ඕනේ නොඑක් දේවල් නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ සංඥාව හරියට මොකක් වගේද? මිරිඟුවක් වගේ. මිරිඟුවේ ස්වභාවය තමයි ඇත්ත වගේ පේනවා. ළඟට ගිහිල්ලා බලනකොට එහෙම දෙයක් නැහැ. දැන් බලන්න අපි කෙලින් පාර පාරක යනකොට දවල් කාලේ වාහනයක යනකොට අපිට පාර පාර පේන ඈත වතුර වගේ තියෙනවා. හැබැයි වාහනේ ළඟට ගිහිල්ලා බලනකොට එහෙම වතුර නැහැ. අන්න ඒ වගේ එකක් තමයි සංඥාව කියලා කියන්නේ. ඉතින් එහෙමනම් මේ සංඥාව හඳුනා ගැනීම කොච්චර වෙනස් වෙලා යනවද නේද? එහෙනම් මේ හඳුනා ගැනීමට තියෙන කැමැත්ත නැති කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට මේ හැම එකකම එකින් එකට නොකියුවට මේ හැම එකේම ආස්වාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා. අපි දකින්න ඕනේ කාන්තෙන් ආදීනව පැත්ත. ඊළඟට පින්නතුනේ සංකාර. සංකතං අபிසංකරොන්ති කෝ භික්කවේ සංඛාරාති උච්චති. සංකාර කියලා කියන්නේ සකස් කරලා දෙනවා කියන එක. සකස් කරලා දෙනවා. මොනවද සකස් කරලා දෙන්නේ? රූපේ විසින් නැවත රූප හදලා දෙනවා. ඈ ඊළඟට ඔය විදිහට පින්නතුනේ වේදනාව විසින් නැවත වේදනාව හදලා දෙනවා. හඳුනා ගැනීමතුන් නැවත හඳුනා ගැනීම හදලා දෙනවා. ඉතින් මේ සංඛාරවල ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාළේ කෙනෙක් අරටු හොයාගෙන කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ වැඩක් කියලා. දැන් කෙහෙල් ගහක් උත්තර පතුරු ගැහුවත් ඒකේ අරටුවක් හොයාගන්න හම්බෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ එකක් තමයි සංඛාරය. එහෙනම් මේ සංඛාරවලට තියෙන කැමැත්ත නැති කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ කියලා එහෙම පඬිතුෝ ඇහුවොත් කියන්න කියලා කිව්වා. ඊළඟට විඥානය. විඥානය කියලා කියන්නේ විඥානාපීතිකෝ වික්‍රවේ තස්මා විඥානන්ති උච්චති දැනගන්නවා දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ මොනවද අපි දැනගන්නේ ඇහෙන් රූප දැනගන්නවා, කනෙන් ශබ්ද දැනගන්නවා නේද? දැනගන්නවානේ. මේ දැනගන්න ස්වභාවය තමයි විඥානය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විඥානය කියලා කියන්නේ මැජික් කාර්යයක් වගේ. ඒ කියන්නේ අපේ හිත නිකන් මැජික් කාර්යයක් හැටියට උන්වහන්සේ උපමා කරලා තියෙනවා. ඉතින් එහෙමනම් මේකත් ඒකාන්තයෙන්ම නැති වෙලා යන දෙයක්. එහෙමනම් මෙන්න මේ පංච පාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැති කරන්න කියලායි අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපට උගන්වන්නේ. සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා ඔහොම කිව්වහම ආත්තද කියලා ඒගොල්ලෝ නිකන් ඉන්න එකක් නෑ කිව්වා. නැවත ප්‍රශ්න අහන්න පුළුවන් කිව්වා. මොකද්ද නැවත අහන්නේ? ඒගොල්ලෝ අහන්න පුළුවන් කිව්වා පංච පාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැති කරන්න කියලා කිව්වේ කුමන ආදීනවයක් සලකලාද? මොකකට හරි තියෙන කැමැත්ත නැති කරන්න නම් ඒකේ ආදීනවෙ පෙන්වන්න දෙපේ. අන්න ඒ වෙලාවට උත්තර දෙන්න කිව්වා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච පාදානස්කන්ධය නැති වෙලා යන දේවල්. වහා නැති වෙලා යන දේවල්. ඉතින් මේ නැති වෙලා යන දේවල් වලට අපි කැමැත්තෙන් හිතියම් මොකද වෙන්නේ? ශෝක පරිදේව දුක් දුම්නස් පායාස හට ගන්නවා. එහෙමනම් මෙන්න මේ ආදීන වේ දැනගෙන තමයි රූපේ වෙනස් විනාශ වෙලා යනකොට රූපියට කැමැත්තෙන් ඉන්න කෙනෙකුට රූපේ විනාශ වෙලා යනකොට දුකක් දුම්නසක් ඇති වෙනව නේද? ඊළඟට විඳීම් පිළිබඳව සැපම හිත හිතා ඉන්න කෙනෙකුට ඒව නැති වෙලා යනකොට ඒවට පුදුම කැමැත්තකින් ඉන්නකොට ඒව නැති වෙලා යනකොට දුක් දුම්නක් හට ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ඊළඟට හඳුනාගත්ත දේවල් මගේ පුතා, මගේ දුව නොඑක් නොඑක් විදිහට හඳුනා ගන්න දේවල් වෙනස් වෙලා යනකොට දුක් දුක් දුම්නක් හට ගන්නවා. ඊළඟට මේ සකස් වෙච්ච දේවල් මේ තියෙන සංකාර ඒවා විනාශ වෙලා යනකොට වෙනස් වෙනකොට කැමැත්තෙන් දැඩි චන්දරාගයෙන් ඉන්න කෙනෙකුට දුකක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ පංච පාදානස්කන්ධයට තියෙන මේ කැමැත්ත නැති කරන්න කිව්වේ මෙන්න මේ ආදීනව සලකනා කියලා කියන්න කිව්වා. එහෙම අහපුවාම ඒ උත්තරේ අහපු ඒ අය නැවත පෙරණ ප්‍රශ්නයක් අහන්න පුළුවන් කිව්වා. කුමන ආනිසංසයක් කලකලාද ඔබ වහන්සේලාගේ ඔබ වහන්සේගේ සාත්‍රුන් වහන්සේ පංච පාදානස්කන්ධයට දෙන කැමැත්ත නැති කරන්න කියලා කිව්වේ. එහෙම ඇහුවොත් කියන්න කිව්වා යමෙක් මේකට කැමැත්තෙන් ඉන්නවා නම් මේ පංච පාදානස්කන්ධය කියලා කියන්නේ වෙනස් වෙලා යන දෙයක්. වහා වෙනස් වෙලා යන දෙයක්. ඉතින් මේ පංච පාදානස්කන්ධයට තියෙන මේ වෙනස් වෙලා යන දෙයට කෙනෙකුට කැමැත්තක් නැත්තම් චන්දරාගයක් නැත්තම් රූපේ වෙනස් වෙලා ගියාට ප්‍රශ්නයක් තියෙනවද? රූපේ වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ එක තැනක තියෙන සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවත් රහතන් වහන්සේට එක ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් නැහැ ඒක කිසිම ගාණක් නැහැ හැබැයි සරුවත් මහ රහතන් වහන්සේ හිතනවා මෙහෙම ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ජීවමානව ලෝකේ වැඩ ඉන්න එක ලෝකයාට ලොකු යහපතක් කියලා හිතනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවත් රහතන් වහන්සේලාට කිසි ගැටලුවක් නැහැ. මොකද උන්වහන්සේලා දන්නවා උන්වහන්සේට මේකට කැමැත්තක් නැහැ. සඳරාගයක් නැහැ. එහෙමනම් පින්නතුනේ බලන්න මෙන්න මේ ආනිසංසය සැලකනවා. මේ පංච පාදානස්කන්ධය වෙනස් වෙනවා. ඉතින් මේකට වෙනස් වෙන දෙයක් කැමැත්තක් නැහැ. කැමැත්තක් නැත්නම් කිසිම ශෝකයක් පරිදේවයක් දුක් දුම්නක් මොකුත් නැහැ. මෙන්න මේ ආනිසංසය සලකලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැතිකරන්න කියලා කියේ කියලා එයාට කියන්න කියනවා. ඊළඟට මේ සූත්‍ර දේශනාවේ තම ලස්සන පැත්තකට යනවා. ඊළඟට කියනවා සියලු අකුසල ධර්ම. සියලුම අකුසල ධර්ම කරන්නේ චන්දරාගය නිසා. දැන් මේ පින්නතුන්ලාගේ අතින් මොන හරි අකුසලයක් වුණා නම් කැමැත්තෙන් කැමැත්ත නිසා නෙවෙයි දෙක කරන්නේ. අකමැත්තෙන් අකුසල් කරනවා. කැමැත්තෙන් තමයි අකුසල් කරන්නේ. ඉතින් මෙතනදී සරියොත් මහරහතන් වහන්සේ වදාරනවා අපේ භාග්‍යවතුන් වහන්සේ අකුසල් කිරීමෙන් යහපතක් වෙනවා නම් අකුසල් කිරීමෙන් මෙලව කැනසෙනවා නම් පරලොව යහපත සිද්ධ වෙනවා නම් අකුසල් කරන්න එපා කියලා කියන්නේ නැහැ. නමුත් අකුසල් කිරීමෙන් මෙලොව පිරිහෙනවා පරලොව පිරිහෙනවා ඒ නිසා උන්වහන්සේ වදාරනවා කුසල් කරන්ඩ අකුසල් කරන්ඩ එපා කියලා. එහෙනම් සියලුම අකුසල මූලයන්ට මුල පින්නතුනේ කැමැත්ත. ඒක ඉතින් අපි කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් හිතට ගන්න වෙනවා. අපි කරන සියලුම අකුසල් වලට මුල මොකද්ද? කැමැත්ත. දැන් මෙහෙම හිතන්න. දැන් මෙතන ඉන්න මේ අය සොරකම් කරන්න කැමතිද? සොරකම් කරන්න කැමති නැහැ. දැන් අපි හිතමු කෝටි 10ක් විතර තියෙනවා සල්ලි. හොරකම් කරන්න කැමති නැද්ද? කැමති නෑ. ඇයි? ඇති. ඒක හොරකම් කරන රස්සාවට යන්න ඕනත් නෑ. මොකද ජීවත් වෙන්න පුළුවන්. ඇයි අපි කැමති නැත්තේ? ආදීනව දැක්කා. දැන් බලන්න අපි පුංචි කාලේ ගෙදරින් වුණත් මොනවා හරි හොරෙන් කෑවොත් එහෙම නේද? අම්මලා අපට ගහනවනේ හොරෙන් කන්න බෑ. අහලා කන්න පුළුවන්. එහෙම කියන්නේ එහෙම කියනවා. අර බලන්න අපිට පොඩි කාලේ ඉඳලා හොරකමේ ආදීනව කියවුවා. අපිට මතකයි අර පුංචි කාලේ අපිට කතා කියලා දෙනවා. එක පුංචි ළමේ කෙලවලු කුටුකින් බටු ගෙඩියක් වරෙන් කඩාගෙන එනවා. බටු ගෙඩියක් කඩාගෙන ඇවිල්ලා අම්මට දෙනවා. අම්මා මේක උයලා දෙනවා. මේ ළමයා මොකද කරන්නේ? ටිකෙන් ටික ලොකු එක එක දේවල් හොරකම් කරලා අන්තිමට මහා හොර දෙටුවෙක් වෙනවා. අර බලන්න ආදීනවේ පෙන්නුවේ නැහැ. එහෙමනම් අපට කුංචි කාලේ හොරකමේ ආදීනව දැක්කා. ඒක ඔය විදිහටම පංචස්කන්ධය ආදීනව දැක්කනම් අතහරින්න බැයි. පුළුවන්. අර බලන්න ඒකේ ආදීනව අපි දැකලා නැහැ තාම. හොරකමේ ආදීනව දැක්කා. දැන් ඔය විදිහටම වචනය ගැන හිතන්න දැන් අපි බොරු නම් කියන්නේ නැහැ. බොරු ඉඳලා හිටලා කියවෙන අයත් ඇති. නමුත් බොහෝ සෙයින් බොරු වෙමුත් අපි වළකිනවා. හැබැයි අපි ওই විහිළු කතා කතා කරන්න හිස් වචන කතා කරන්න අපි කැමති නේද? ඒව අහගෙන ඉන්නත් කැමතිනේ. දැන් මෙතන ඉන්න පිරිස නම් මේ භාවනා කරන පිරිසක්. ඉතින් එහෙම නැති වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ අපි හරි කැමති විහිළු කතා අහන්න. නේද? ඒ වගේ කතා අපි අහන්න කැමති. අන්න ඡන්ද රාගය. එතකොට බලන්න මේ සියලුම අකුසල් වලට මුල පින්නතුත් කැමැත්ත. දැන් හොරකමේ ආදීනව දන්න නිසා අපි ඒකට අකමැති වුණාට අනිත් හැම දෙයකම අපි ආස්වාදය දකිනවා. විහිළු කතාවල ආස්වාදය දකිනවා. හිස් වචනවල ආස්වාදය දකිනවා. ඒ නිසා අපි ඒවට කැමැති. එතකොට බලන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද සත්පුරුෂයාගේ ස්වභාවය අසත්පුරුෂයාගේ ස්වභාවය. දැන් අසත්පුරුෂයා සත්පුරුෂයා පිළිබඳව උන්වහන්සේ වදාරනවා සත්පුරුෂයා කිසිම අවස්ථාවක අනුන්ගේ දොස් කතා කරන්නේ නැහැ කියනවා. ඇහුවොත් බැරිම නම් යාන්තමට කියනවා. ඊළඟට අසත්පුරුෂයා ඇහුනේ නැතත් අහනකොටම අනුන්ගේ දොස් කතා කරනවා. ඒක තමයි අසත්පුරුෂයාගේ ස්වභාවය. ඒක සම්දරාගේ මුල් වෙන්නේ. දැන් බලන්න අසත්පුරුෂ කෙනෙක්ගෙන් ඇහුවොත් අහවලා හරි හොඳයි නේද කියලා එහෙම ඇහුවොත් එතකොට මොකක්ද දෙන උත්තරේ? පන්සල් ඉතින් යනවා නම් තමයි. නේද? සිල් ගන්නවා නම් තමයි. තව ටිකක් තියෙනවා කියන්නේ ආත. එහෙම කියන්නේ නැද්ද? එතකොට බලන්න එයාගේ කැමැත්ත තියන්නේ අර අකුසලයේ පැත්තටමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අකුසල් සියල්ලටම මුල උත්සන්දරාගය. මේ කැමැත්ත. දැන් බලන්න පින්නතොනේ කෙනෙක් අඬ අඬා ඉන්නකොට නාඩායින්ද අඬන්නේ නැතුව ඉන්න අනුශාසනා කළොත් අඬන්න එපා. ඕක තමයි ලෝක ධර්මතාවයේ අඬ දෙක එක්තර හොඳ නැහැ. අකුසලයක් කියලා කිව්වොත් එයා කැමතිද? එයා කැමති නැහැ. එයා කැමති මොකටද? එයාවත් බදාගෙන අඬනවා නම් අන්න එයා කැමති. අර බලන්න. එතකොට ලෝකයේ ස්වභාවය තමයි අර අකුසලයට කැමති. දැන් කවුරු හරි ගිල්ල කිව්වොත් මෙයා මට මේ බන කියන්න එනවා. මමනේ මෙතන මේ දුක දන්නේ කියලා. තවත් අඬනවා. දැන් බලන්න ওই මල ගෙවල් වලට එහෙම අපි යවන යවන්නේ මොනවද? මොනවද යවන්නේ? ශෝක පණිවිඩ. ඉතින් ඒක ධර්මයට අනුව පින්නතුනේ හරිද? ශෝක වෙන්න අපේ ශෝකය පළ කරමු. මම දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේලා වුණත් කියනවා මලකෙවල් වල ගිහිල්ලා අපේ අහවල් සම්පතිය, අහවල් විහාරස්ථානයේ ශෝකය, සංවේගය පළ කරනවා කියලා කියනවා. ඒක හරිද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ශෝක කරන්න එපා කියලා. මේ අපි එහෙම ඇහුවොත් මල ගෙදරකට ශෝක පණිවිඩයක් ඔය ගෙදර කිසිම කෙනෙක් ශෝක කරන්න එපා කියලා හැම පුදුම ප්‍රශ්නයක් වෙයි නේද? අපි අරින්න ඕනේ කොහොමද? එහෙම ධර්ම පාඩයක් එහෙම කියලා ඇරුවොත් එහෙම පිළිගන්නවද? දැන් අනිත්‍යවත සංඛාරා කියලා ගහලා මොකක් හරි දෙයක් ලිව්වොත් එහෙම ඒක ගහන්න එළිය. ඒක ඇතුළටවත් යන්නේ නැහැ. දැන් බලන්න අපි සාමාන්‍ය ලිපියක් ලියනකොට කාට හරි ලියුවොත් නිවන් සැප ලැබේවා කියලා. පින්නතුනේ එතකොට බලන්න ඒ ඒකට කැමති නැහැ. ඒත් මම මේ ටික මේ විදිහට කිව්වේ අපි කරන සෑම අකුසලයකටම පින්නතුනේ චන්දරාගය තමයි මුල් වෙන්නේ. කැමැත්තක් නැතුව අපිට කවදාවත් අකුසල් කරන්න බෑ. එහෙමනම් බලන්න මේ ධර්මය මේ සරියුත් මහරහතන් වහන්සේ මේ ප්‍රත්‍යන්ත දේශවලට යන මේ විත්තුන් වහන්සේලාට කියා දීපු මේ ධර්මයේ කොච්චර වටිනවද? එහෙමනම් මේ පින්නතුල්ලා හැමෝම හිතට ගන්න ඕනේ අපි විඳින හැම දුකටම හේතුව මොකද්ද? කැමැත්ත. දැන් බලන්න අර භද්‍රක ගාමිනී කියලා ගම් ප්‍රධානියෙක් හිටියා. මේ බද්දක ගාමිණී දවසක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා භාගතුන් වහන්සේට වන්දනා කරලා කියා සිටියා ස්වාමීනි භාගතුන් වහන්සේ මට දුකේ හට ගැනීම කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාන බද්දක මම මේක අතීතයෙන් කියන්න යන්නේ නැහැ. මෙහෙම වෙලා තියෙනවා කියලා කියන්න යන්නේ නැහැ. අනාගතෙන් කියන්න යන්නෙත් නෑ මේක වෙන්න පුළුවන් කියලා කියන්නෙත් නෑ. මං ඔය ඉඳගෙන ඉන්න ආසනෙම්ම ඔබට මේක තේරුම් ගන්නට මම ධර්මයේ කියන්නම්. එහෙමනම් මං අහන පුංචි පුංචි ප්‍රශ්න වලට පොඩ්ඩක් උත්තර දෙන්න කිව්වා. භද්‍රක කැමති වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රක ඔයා මේ උරුවෙල කප්ප කියන ගමේ ගම් ප්‍රධානියානේ මේ උරුවෙලකප්ප ගමේ සමහර අය ඇතම් අය ඉන්නවද ඒ අයට විපත්තියක් වුණාම ඒ අයට කරදරයක් වුණාම ඒ අයට මොකක් හරි ශෝකයක් ගෙනෙන දෙයක් වුණාම මරණයක් වගේ දෙයක් ඇති වුණාම ඔයාට දුක හිතෙන කට්ටියක් ඉන්නවද කියලා මේ ගමේ එහෙමයි භාගතුන් වහන්සේ සමහර අය ඉන්නවා ඒ ඇයිට විපත්තියක් වුණාම කරදරයක් වුණාම මට වුණා වගේ මට දරා ගන්න බෑ. ඉතින් මට පුදුම වේදනාවක් දැනෙනවා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ උරුවෙල කප්ප ගමේම ඉන්නවද යම් කිසි කෙනෙකුට විපත්තියක් වුණාම කරදරයක් වුණාම ඒ වගේම මරණයක් වගේ දෙයක් වුණාම ඔබට ශෝකය දැනෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ එහෙම පිරිසකුත් ඉන්නවා. සමහර මිනිස්සු ඉතින් මට උන්නත් එකයි මලත් එකයි මට කිසිම ගැටලුවක් නැහැ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ අසවදාලා ඒක හරි කතාවක් එකම ගමේ එකම ප්‍රශ්නය එකම මිනිස්සු හැබැයි පිරිසකට ප්‍රශ්නයක් වෙනකොට ඔයාගේ හිත රිදෙනවා තව පිරිසකට ප්‍රශ්නයක් වෙනකොට එහෙම රිදෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා හෙවුවා. හැබැයි භද්‍රක ගාමිනී හරියම ඥානවන්තයි. භද්‍රක ගාමිනී කියනවා භාගතුන් වහන්සේ ඒකට හේතුව තමයි අර පිරිසකට මගේ හිතේ තියෙන කන්දරාගේ කැමැත්ත. ඒ කැමැත්ත නිසා ඒ අයට පීඩාවක් දුකක් කරදරයක් වෙනකොට මට ලොකු වේදනාවක් දැනෙනවා කියලා. අර මං කැමති නැති පිරිසට එහෙම වුණාට මට කිසි ප්‍රශ්නයක් නැහැ. කන්දරාගයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා භද්‍රක ඕක අතීතයට ගලපන්න කිව්වා. ওই විදිහටම අතීතයට ගලපන්න කිව්වා. අතීතයේ ඔබ දුකක් විඳලා තියෙනවා නම් ඒකට හේතුව මෙන්න මේ සම්දරාගේ. අනාගතයේ යම් කිසි දුකක් මෙතන ගලපන්නකෝ අනාගතයට. අනාගතයේ ඔබ යම් කිසි දුකක් විඳිනවා නම් ඒකට හේතුව මොකද්ද? මේ ඡන්ද රාගය. ඉතින් එහෙමනම් භද්‍රක මෙන්න මේකයි මේකේ ස්වභාවය. ඒ වෙලාවේ භද්‍රකට දැන් මේක හොඳටම වැටහුණා. දැන් මේ සරල කාරණේනේ. භද්‍රකට මේක හොඳටම වැටහුණා. භද්‍රක කියන ස්වාමීන් වහන්සේ කියපු කතාව 100ට 100ක්ම හරි. මට ඉන්න පුතේ. මගේ පුතා මම බෝඩින් කරලා ඉන්නේ. ඉතින් බෝඩින් කරලා ඉන්නේ යා අධ්‍යාපනයේ මේ නිවාඩු ලැබෙන කාලෙට මම සේවකයෙක් කරන පුතා ගේන්න. පුතා ගේන්න සේවකයෙක් කරිහම් දැන් පුතා ගේන්න ගිය සේවකයා ටිකක් පරක්කු වෙනම් මගේ පපුවට ටිකක් දැනෙනවා. තවත් පරක් වෙනවා නම් මං ගේට්ටුව ළඟට ගිහිල්ලා බලනවා. ඉස්සි ඉස්සි බලනවා, පාරට ගිහිල්ලා බලනවා. දැන් මේ අම්මලා වුණත් එහෙම නේද? දැන් මුණුබුරෙක් වුණ ඉස්කෝලේ ගිහිල්ලා එන වෙලාවට ආව නැත්තම් මොන පත්තු වෙනවා. ඇයි ඒ? ස්කන්ධ රාගය කැමැත්ත. ඉතින් එහෙමනම් මේ විදිහට හිතන්න කිව්වා මේ ලෝකේ හැම කෙනෙක්ම දුක් විඳින්නේ මොකක් නිසාද? කැමැත්ත මුල් කරගෙන. එහෙමනම් පින්නතුනේ තමන් ප්‍රිය කරන වස්තුන් වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි. තමන් ප්‍රිය කරන වස්තුන් වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි. දැන් ගෙවල් 10ක් තියෙන කෙනෙකුට දුක් 10ක් නැද්ද? ගෙවල් 10ක් තියෙන කෙනෙකුට දුක් 10ක්. එහෙමනම් මේ කැමැත්ත කියලා කියන්නේ මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් හැටියට ගන්න කිව්වා. දැන් මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකයාගේ ස්වභාවය මොකක්ද? දැන් අර සරියුත් මහරහතන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරලා තියෙනවා. පින්න තුලයි අහලා ඇති. ඒක මිනිස්සෙකුට හිතෙනවා කම්කරුවෙක් වගේ මිනිස්සෙකුට මහා සිටුවරයෙක් මරන්න. මොකක් හරි වෛරයක් හදාගෙන මේක උපමාවක්. මරන්න හිතෙනවා. හැබැයි මරන්න හිතුණාට සිටුවරයා ළඟට කිට්ටු වෙන්න බෑ. හැබැයි මෙයාගේ හිතේ තියෙන බද්ධ වෛරයක් සිටුවරයා ගැන. මෙයා හිතන මං කොහොම හරි මරනවා. මෙයා මොකද කරන්නේ සිටුවරයාගේ තියෙන ලොකු වත්තක්. මේ වත්තේ වැඩට යනවා. හොඳට වැඩ කරනවා. හොඳට වැඩ කරනකොට සිටුවරයා පහදිනවා. දැන් අපි වුණත් ගෙදර වැඩ දෙන කෙනෙක් හොඳට වැඩ ටික කරනවා නම් අපේ අම්මලා කියන්නේ මගේ දිනට ලැබිච්ච කෙනෙක් කියලා නේද? අන්න ඒ වගේ මේ සිටුවරයා පහදිනවා. දැන් මෙයා පහදුනේ කාටද? මිත්‍ර දීලාවෙන් ඉන්න වදකේකට. ඊළඟට දැන් මෙයාගේ මේ වැඩ නිසාම ගෙදර වත්තට ගන්නවා. ගෙදර වත්තත් හොඳට බලා ගන්නවා. අන්තිම ගේ ඇතුළටම ගන්නවා. සිටුවරයා කොච්චර පැහැදුනාද කිව්වොත් Tamange ඇඟට ඇතිරිලා දාන්නත් දැන් දෙන්නේ මෙයාට. ඉතින් දැන් සිටුවරයා මේ මිනිස්සයා ගෙදර ඉන්නවා නම් Taman නිදා ගන්නකොට කාමරේ වහන්නවත් නැහැ. ඒ තරම් පහදිනවා. ඒතර පැහැදිලා තියෙන කාටද? මිත්‍ර ලීලාවෙන් එන්න වදකේකට. අන්න එහෙම වෙලාවක් බලලා මෙයා කඩුවක් අරගෙන සිටුවරයක් දෙල්ල කපලා දානවා කියනවා. අන්න ඒ වගේ කියනවා මේ කැමැත්ත. ඉතින් ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන්නේ අන්න ඒ වගේ තමයි මේ කැමැත්ත. අපි දැන් දරුවන්ට කැමති. දරුවන්ට ආදරය කරන්න දෙපා කියලා නෙවෙයි මේ කියන්නේ. තථාගත ධර්මයේ අන්තවාදී ධර්මයක් නෙවෙයි. ඒකත් අපි පින්නතුලට කියලා දෙන්නම්. හැබැයි පින්නතුනේ අර ආස්වාද ජනකව මැරෙන වෙලාවේ තමන්ගේ දරුවෙක් හරි ලෝභ සිතින් මතක් වුණොත් තමන්ට යහපතක් වෙනවද? අන්න ඒකයි මේ කැමැත්ත කියලා කියන්නේ මිත්‍ර ලීලාවෙන් එන වදකෙක් වගේ. දැන් මේ පින්නතුල හිත හරි වැඩක් නේ එහෙනම් අපිට කොහොමද මොනව අතහැරියත් මේ දරුවා අතහරින්නේ කොහොමද එහෙම හිතෙන්න පුළුවන්. පින්නතුනි තථාගත ධර්මය මේ ගිහි ජීවිත ගත කරන අය හිර කරපු ධර්මයක් නෙවෙයි. ඇත්තරම තථාගත ධර්මයේ තුල මේ ගිහි ජීවිත හරිම ලස්සනට ගත කරන්න පුළුවන්. ඒකට අවබෝධයයි අවශ්‍ය. අවබෝධය කියලා කියන්නේ අපි අවශ්‍යතාවයේ කලකලා දේවල් පරිහරණය කරන්න පුරුදු වෙන්න ඕන. දැන් වික්ෂුන් වහන්සේ නමක් හැටියට මටත් අවශ්‍යතා තියෙනවා. මොකද්ද මගේ ප්‍රධාන අවශ්‍යතා? චීවර, පින්ඩපාත, සේනාසන ගිලන්පත. ඒතර මේවා අවශ්‍යතා. ඒතර බිත්තුන් වහන්සේ නමක් මේවා පරිහරණය කරනකොට නිතරම ප්‍රතිවික්ෂාව කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? අවශ්‍යතාවේ සලකන්න ඕනේ. දැන් චීවරේ පාවිච්චි කරනකොට මම මොකටද මේ චීවරය අඳින්නේ? මම මොකටද මේ චීවර පොරවන්නේ? නැති මදුරුවන්ගෙන් වන අවුගෙන් වැක්සින් වන පීඩාව වළක්ව ගන්න කොටින්ම ලැජ්ජා ඇති තැන් වසා ගන්න. පාත්‍රයේ අතට ගන්නකොට මතක් වෙනවා මම මේ දාන වළඳන්නේ මොකටද? අඩුතැන් පුරවන්නවත්, මදේ වඩන්නවත්, ලස්සන වෙන්නවත් වෙන මොකටවත් නෙවෙයි. මගේ මේ ජීවිත යාත්‍රාව පවත්වා ගන්න. ඉතින් එච්චර ලොකු දේවල් ඔයත්න්ට කරන්න නැහැ. ඔයත්න්ට තියෙන්නේ අවශ්‍යතාවය සලකලා ටිකක් දේවල් පරිහරණය කරන්න. එතකොට හරි ලස්සනට ජීවිත ගත කරන්න පුළුවන්. දැන් මේ ඇත්තන්ට ගෙවල් හදන්න එපා කියලා කොතනවත් තියෙනවද? නෑ. වාහනයක් ගන්න එපා කියලාත් නෑ. කසාද බඳින්න එපා කියලාත් නෑ. ළමයි හදන්න එපා කියලාත් නෑ. එහෙනම් මොකද්ද මෙතන පටලව ගන්න? මෙතන වරද්ද තමයි අවශ්‍යතාවය සලකන්න දන්නේ. දැන් ගයක් හදනවා. ලස්සන ගයක් හදලා ඒ ගෙදර හිටියට කමක් නෑ. ගිහිසැප කියන්නේ ඒකටනේ. හැබැයි පින්නතුනි අපේ අය වරද්ද ගන්නේ ගෙත බැඳෙනවා මැරෙනකොට ගේ අරගෙන යන්නයි කල්පනා. අන්න එතනයි වරදින්නේ. වාහනයක් අරගෙන හොඳට පැද්දට කමන්නේ හැබැයි අර යකඩ ගොඩක් කරගහගෙන යන්න හිතුවොත් මොකද වෙන්නේ? අන්න වරදිනවා. එහෙමනම් පින්නතන මේක බොහොම කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. ගොඩාක් කුසල් කරන අය පවා. පුදුම විදිහට කුසල් කරන අය පවා මේ යථාර්ථය හරියට වටහාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? දුගති ගාමි වෙන්න සිද්ධ වෙනවා. ඒකනේ ආදිත්ත පරයාය සූත්‍රයේ වදාළේ නේද? ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයේ පිළිබඳව ආස්වාද ජනකව ඉන්න වෙලාවක මරණයට පත් වුණොත් මොකද වෙන්නේ? මරණයට පත් වුණොත් වෙනතුනි කෙලින්ම දුගති. බලන්න කොච්චර අනතුරක් අපිට තියෙනවද? කනෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දයේ පිළිබඳව ආස්වාද ජනකව ඉන්න වෙලාවක දැන් ලස්සන සින්දුවක් අහලා ඒ සින්දුව ගැන හිත හිතා ඉන්න වෙලාවක මැරුණොත් මොකද වෙන්නේ? කෙලින්ම දුගතියි. ඉතින් එහෙමනම් අපට අනතුරක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි යම් මේ ජීවිත ගත කරනකොට පංචකාමයෙන් දින හැබැයි ඒක යථාර්ථයේ තේරුම් අරගෙන අපි මේ දේ කරන්නට ඕන. එහෙමනම් අපි අවසාන වශයෙන් දැනගන්න ඕනේ මොකද්ද මේ කැමැත්ත කියන්නේ කියලා. දැන් මේ චන්දරාගය කියන්නේ පුර මොකද්ද? මොකද්ද චන්දරාගය කියන්නේ? කැමැත්ත. ඒතර මම කැමැත්ත කියන්නේ මොකද්ද කියලා අහුවොත් කැමැත්ත කියන්නේ ආසාව. ඉතින් ඔය විදිහට පින්නතුනේ ඕකට ඕන තරම් නම් දෙන්න පුළුවන් නේද? දැන් අපේ සිංහල භාෂාවේ මේ චන්ද රාගයට ඕන තරම් නම් තියෙනවා. කැමැත්ත කියනවා, ආසාව කියනවා නේද? ආදරය කියනවා, සෙනෙහස කියනවා, බැඳීම කියනවා, රාගය කියනවා, කාමය කියනවා. ඉතින් මේකට ගොඩාක් නම් තියෙනවා මේ ධර්ම අපේ සිංහල භාෂාව. ඒතර මේ කැමැත්ත කියන එකේ හරි උත්තරේ අපි තාම අපිට ආවේ නැහැ. හරි උත්තරේ මොකද්ද වැඩි ලොකුවට හිතන්න දෙයක් නැහැ. මොකක්ද හරි උත්තරේ? කැමැත්ත කියලා කියන්නේ චෛතසිකයක්. චෛතසිකයක් කියන්නේ මොකද්ද? සිතුවිල්ල. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කැමැත්ත කියලා කියන්නේ සංකල්පයක්. එතකොට මේ කැමැත්ත තුළ දැන් බුදුරජාණන් වහන්සේ මේ කැමැත්ත පිළිබඳ නොයේ විදිහ උපමා දේශනා කරලා තියෙනවා. මේ පින්නතල ඕනතරම් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කැමැත්ත කියලා කියන්නේ මස් කට්ටක් වගේ. දැන් බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම බල්ලා මොකද කරන්නේ? මේක හපනවා, ලෙව කනවා. හැපුවයි ලෙව කෑවයි කියලා බල්ලට ලැබෙන දෙයක් තියෙනවද? ලැබෙන දෙයක් නැහැ. හැබැයි බල්ලා මේක අතහරිනවද? අතහරින්නෙත් නැහැ. ඒ වගේ නෙවෙයි අපි. අපිටත් ලැබෙන දෙයක්වත් නැහැ. හැබැයි අතහරින්නෙත් නැහැ. දැන් අපි හිතමු වයෝවෘ ධම්ම කෙනෙක් ඉන්න තාත්ත කෙනෙක් ඉන්නවා. ලොකු ධනයක් තියෙනවා. එයාට ඇඳෙන් බහින්නවත් බෑ. මහා විශාල ධනයක් තියෙනවා මෙයාට. මත්තු ඉඩ කඩන් ඔය දේවල්. මෙයා 100ට 100ක්ම දන්නවා ආයේ මට දෙපයින් නැගිටින්න බෑ කියලා. එහෙම හිතලා අනේ මේ සියල්ලම මම අතහරිනවා කියලා අතහරිනවා. අතහරින්නේ නැහැ. ලැබෙන දේකුත් නැහැ අතහරින්නෙත් නැහැ බලන්න බුදුරජාණන් වහන්සේ උපමා මස් කට්ටක් වගේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කැමැත්ත චන්දරාගය කියලා කියන්නේ හරියට සිහිනයක් වගේ දැන් අපිට සිහිනෙන් ඕන දෙයක් දකින්න පුළුවන් සිහිනෙන් රජ වෙන්න උනත් පුළුවන් හැබැයි පින්නතුනේ ඇහැරිලා බලනකොට අර හිතිය වගේමයි වෙන වෙනසක් නැහැ දැන් මෙතන ඉන්න මේ හැම කෙනෙක්ගේම ජීවිත ගත්තොත් මේ හැම කෙනාම යම් යම් ආශාවන් ලැබපු අය නෙමේ ජීවිතේ ඒ ආශාවන් දැන් නිකන් පොඩ්ඩක් විතර බලන්න සිහිනයක් වගේ නෙවෙයි සිහිනයක් වගේ තමයි ඊයේ විඳපු ආශාව දැන් සිහිනයක් නේ බලන්න පින්නතුනේ අපේ සරුවත්ඥන් වහන්සේ අපට මේ ධර්මකාරණා තේරුම් ගන්නව නම් කොච්චර ලස්සනට මම පැහැදිලි කරලා තියෙනවද? එහෙමනම් මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. ඒ නිසා පින්වත් හැමදෙනාම හිතන්න මේ කැමැත්ත නිසා තමයි මේ අනවරාග්‍ර ගමනේ කෙලවරක් නැති ගමනේ අපි ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි. මොකක්ද හේතුව? මේ චන්දරාගේ කැමැත්ත. බලන්න මේක මේ පින්නතුනේ ආරම්භක කෙලවරක් හොයන්න පුළුවන් ගමනක් නෙවෙයි. දැන් පින්නතුලට මම මේ ළඟ දවසකත් මතක් කළා අර අනමතංග සංයුත්තේ තියෙන පුංචි කතාව. ඒක භික්ෂුවක් ඇවිල්ලා අහනවා භාගතුන් වහන්සේ එක අම්මා කෙනෙක් සසර හදපු දරුව ප්‍රමාණය සංඛ්‍යා වශයෙන් කියන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා වික්ෂුව සංඛ්‍යා මතෙන් නම් කියන්න බෑ. එහෙනම් ස්වාමීන් උපමාවක් කියන්න පුළුවන්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක් නම් කියන්න පුළුවන්. උන්වහන්සේ වදාළ ගංගානම් ගඟ. ඉන්දියාවේ තියෙන ලොකුම ගංගාව නේද? මේ ගංගානම් ගඟ පින්නතුනේ පාකිස්තානයේ හරහා එන මහ දැවැන්ත ගංගාවක්. මේ ගංගාව ආරම්භ වෙන්නේ අපි හිතමු හිමාල වනාන්තරය කියලා. මේක මුහුදට වැටෙනකම් මේ වපසරය තුල මේ ගංගාවේ තියෙන වැලි කැටවලට වඩා එක අම්මා කෙනෙක් සසර පුරා දරුවෝ හදලා තිනවා කියන. ඒතර අපේ අම්මලා හිතන්නේ මේ ජීවිතේ පළවෙනි පාරට දරුවෝ හැදුවා වගේ තමයි ඉන්නේ. නමුත් පින්නතොනේ අපි කොච්චර මේ සසර දරුවෝ හදලා තියනවා. එහෙමනම් මේ දීර්ඝ ගමනක් අපට මේ විදිහට යන්න උනේ මොකක් නිසාද? මෙන්න මේ සම්දරාගය නිසා කැමැත්ත නිසා. එහෙනම් අපි දේ කමන්නේ අර්ථවත් දෙයකට කැමැත්තෙන් ඉන්නවා නම් බලපුවාම සම්පූර්ණ දුක් ගොඩක් තමයි අපි කැමැත්තෙන් අල්ලගෙන ඉන්නේ. එහෙනම් මේ පින්වත් හැම කෙනෙක්ම මේ ධර්මය තුල ජීවත් වෙන්නේ මේ භාවනා කරන්න මේ ප්‍රතිපත්ති සම්පූර්ණ කරන්නේ නීවරණ යටපත් කරන්නේ වෙන කිසිවක් තේරුම් ගන්නට නෙවෙයි මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නට තමයි අපි මේ විදිහට මේ වැඩවල කියලේ. එහෙමනම් පින්වත් හැම දෙනාටම මේ යථාර්ථය තේරුම් ගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපේ පින්වත් භාවනා වැඩසටහන සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලුම දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා සියලු සම්්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගනිමු